තෙරුවන් සරණයි අපිට පේන ඇහෙන දැනෙන හැමදේම සිතට මැවෙන මායාවක් පමණයි අපි හිතන දේ බාහිර නෑ බාහිර තියෙනවා කිව්වත් වැරදි නෑ කිව්වත් වැරදි හේතු නිසා හටගෙන හේතු නැතිවීම නැති වෙනකොට නැති වෙනවා. සිතන දේ මායාවක්, පේන දේත් මායාවක්. හිතන දේ පේන්නේ හිතන දේ සත්‍ය නොවේ. ලස්සන කියලා දෙයක් බාහිර නෑ. බාහිර දෙයක් නැත්තම් බාහිර බාහිර කොහෙන්ද ලස්සන කැත ලස්සන තියෙන්නේ කොහේද ලස්සන සිතෙත් නෑ සිතුවිලි වල ලස්සන කැත කොයින්ද ලස්සන කියන්නේ මොකක්ද මල කියන සිතුවිල්ල ඇහැට පේන්නේ කොහොමද? ඇහැට පේන්නේ වර්ණයක්. ඇහැට පේන වර්ණේ වර්ණයක් විතරයි. ලස්සන කැත කියලා දෙයක් ඒ වර්ණේ කියන්නේ. ඇත්තටම වර්ණයක් තියනවද? ඇත්තටම වර්ණයක් කියන්නේ කුමක්ද? අපි කතා කරන්නේ භාෂාවක්. අපි කියනවා වර්ණය කියන්නේ පාට. අපි කියනවා මේක රතු පාට, නිල් පාට, කහ පාට. අපි මේ කතා කරන රතු පාට කියලා කියුවේ කවුද? අපි දන්නවා ඉංග්‍රීසි භාෂාවෙන් රෙඩ් කියනවා. එයාලා කියන්නේ රෙඩ්, ග්‍රීන්, බ්ලූ, යෙලෝ. ඒ භාෂාව වෙනස්. ශබ්ද වෙනස්. ඒ හැඩතලයට ඒ ශබ්ද එකතු වෙන විදිය අනුව භාෂාවන් කියනවා. හැබැයි හැඩතලයක් ඔය තියෙන්නේ. මේ ශබ්දයක් ඔය තියෙන්නේ. මේ දෙක ඔය එකතු වෙන්නේ. අන්න පුංචි ළමෙක් මේ ලෝකේ ඉපදෙනකොට ඇත්තට මේ පාට දන්නේ නැහැනේ. ඒකින් ඒ දරුවට පාට පේන්නේ නැහැ කියන්න පුළුවන්ද? ඇත්තටම මෙතන වෙන්නේ මොකද්ද? මේ ලෝකයේ ඉපදෙනකොට මේ සම්මුති කිසි කෙනෙක් ගාව නැහැ. ඒ දරුවා ඉපදුනේ ලංකාවේද? ඉන්දියාවේද? චීනේද? ඇමරිකාවේද? ඒ දරුවාගේ ඒ ඉපදෙන භූමියේ කතා කරන භාෂාව තමයි ඒ ශබ්ද උච්චාරණය. ඒ හැඩතලේ එනකොට ඒකට ශබ්දයක් බාහිරින් කවුරු හරි එකතු කරනවා. හැඩතල එනකොටම මේ පුතේ අම්මා. එතකොට අම්මා කියලා මේක නිතර නිතර මේ හැඩතල එනකොට කියනවා. අන්තර මේ පුංචි දරුවාගේ ඒ හැඩතල එනකොට ශබ්දයක් එකතු වෙනවා. අම්මා කියන එක. මැවෙනවා. මේ දරුවා මාමා මාමා ගාලා ඒ ශබ්ද පිට කරන්න උත්සාහ කරනවා. ඇත්තට මේක ස්වභාවික සිද්ධියක්. හැඩතලයට શબ્දයක් පිට වෙන එක. එකතු වෙන එක. සමුප්පන්න වෙනවා. පටිච්ච සමුප්පාද. එව නැත්තම් ගැට ගහනවා කිව්වොත් හරියි. ගෙදර හදන බලු පැටියට බලු පැටිය නොපෙනෙන මාහිමේ. සමහරට ඔබ ඒ බලු පැටියට කෑම බෙදනවා. පිඟාන හෙල්ලෙන සද්ද එනවා. ටාන් ටාන් ගාලා. අර නොපෙනෙන මායමේ තවත් තැනක ඉන්න බලු පැටියෙක්. නැට්ට වනාගෙන කෑ ගහනවා. එයාගේ සංඥාව එයාට දැන් කෑම සංඥාවක්. ඇහුනේ බෙලෙක් කඩක්. දිවට උරන්නේ කියලා කෑම සංඥාවක්. මේ රූපේ මැවෙනවා එයාට සද්ද එනකොට. ඔබ බලන්න ඔබට කෝල් එකක් එනවා දුරකථනයක් එනවා. ඈත පළාතකින්. මේ දුරකථනයෙන් කියන දෙයට ඔබට රූට් වෙනවා. දුරකථනයෙන් ඔබට කපුටෙක් වුණා ඔබට කපුටෙක්ම වෙනවා. හැබැයි ඒ shabdයටයි එන්නේ. ඒ shabdය ඔබට කොතනින්ද ඔබගේ කර්ණ සංකේ කොතනින්ද එළවුනේ? ඒ අනුවම රූපේ ඔබට මේ මුල් අවස්ථාවේ සිට පුංචි දරුවගේ කාලේ ඉඳලා මේ වෙනකම්ම මේ හැඩතල එනකොට ඒ shabd ආපු එකයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒවා ගැට ගැහිලා සමුප්පන්න වෙලා මෙන්න මේ නිසා තමයි භාෂාව සද්දෙට නාම රූප රූපෙට නාම ගැට ගැහෙනවා මේ දෙක ගැට ගැහුනොත් විඥානි සිතක් උපදිනවා ආ බල්ලෙක් ආයේ අම්මා ආයේ රතු පාට ඇත්තටම මේ මායාවක් නෙමේද අපි මේ කතා කරන හිතන දේවල් සේරම අපි බාහිර බලමු අපිට පේන හැමදේම ඒ සම්මුති. සම්මුති කියන්නේ බාහිර තියෙන දෙයක් නෙමෙයි. අපි විසින්ම හදාගත්ත සම්මුති. ඒව කොහෙන්ද බාහිර? බාහිර කොහෙන්ද පොත් කියලා දෙයක්, පුටු කියලා දෙයක්, මේස කියලා දෙයක් එහෙම තියනවද? හොදෙක් හතරමහා පුත මට්ටම කියන්නත් බෑ. ඒවා අපේ සිතේ සකස් වෙන දේවල් නම් කොහෙන්ද බාහිර? බාහිර එහෙම දේවල් අපිට හම්බෙන්නේ නැහැ. අතට අහුවෙන්නේ තද ගතියක්. ඇසට අහුවෙන්නේ වර්ණයක් කියන්න පුළුවන්. නාසයට ගඳක් සුවඳක්. දිවට රසක්. දිව ගාල බැලුවොත් රසක් දැනේ. ඉඹල බැලුවොත් සුවඳක් දැනේ. කයට දැනෙන්නේ පහස. උණුසුම සීතලක් දැනේ. මේ ඔක්කොම එකතු වෙලා අපිට තියෙනවාද දෙයක් හම්බ වෙලා බාහිරින්. බාහිරින් දෙයක් හම්බුනොත් එක්ක ඒ දෙයට ඇලෙනවා. එක්ක ඒ දෙයට ගැටෙනවා. බාහිර දේට ඔබ එක්කෝ සිතේ මනාපයක් එනවා එක්කෝ අමනාපයක් එනවා ඇලීම ගැටීම ලෝභය දේශය මේ බාහිර දෙයක් හමු වීම නොදනුහත්කම නිසා අවිද්‍යාව මෝහය මේක හොඳින් දකින්න ඕනි මෙතන කෙනෙක් පුජ්‍යලේ කොහොමත් නැහැ මේ ශරීරය පොළොවට පස්වීම මරණයක් කියන්නේ කොහොමද? ඒකත් මේ සම්මුතියේ එක් සම්මුති නාමයක් පමණයි. එහෙම දැන් මේ ලෝකේ නැහැ. අපි විසින් සම්මුතිය තුළ මරණයක් හදාගෙන. නමුත් මේ ගහ පොළොවට පස්සෙන එක ගහට ආත්මයක් පනවන්නේ ආත්මයක් නැතුණා කියන්නේ. ගහට හිතන්න බෑ කියලා හිතනවා. අපේ කකුලද කියන්නේ මේ මම මේ කියන. කකුල කතා කරන්න පුළුවන්ද? කකුලට ආත්මයක් තියෙනවද? කකුල කොහොමද මරුණා වෙන්නේ? අතටත් එහෙමයි. කයටත් එහෙමයි. මුළු කයම එහෙමයි. කය පොළොවට පස්සේම මරණයක් නම් මේ ගසත් පොළොවට පස්සේ මරණයක් වෙන්න ඕනනේ. නමුත් අපි ගහ පොළොටවත් මේව ආත්මීයව ගන්නෙ නෑ මරණයක් විදියට. නමුත් මේ කය පොළොවට පස්සෙම කොහොමද ආත්මයක් උනේ? මරණයක් උනේ. අපේ සිතුවිල්ල මරණය කියන්නේ ආත්මේ අහිමි වීම. නමුත් ඒක මායාවක්. මේ හිතන දේත් මායාවක්. ගස පොළොවට පස්සෙම ආ සමානයි මේ කය පොළොවට පස්සෙම. අපේ කකුලට හිතන්න පුළුවන්ද? අතට හිතන්න පුළුවන්ද? කයට හිතන්න පුළුවන්ද? නැහැ. සිත නැතිවීම මරණයක්ද? මේ සිත ගැනද කතා කරන්නේ. නමුත් මේ සිතත් පවතින්නේ සිතත් මායාව. සිතප නැති කය දරදඩක් වගේ. මරුණම කෙනෙක් දානව අවන් එකට. ඒ කෙනාගේ දේහය අළු වෙලා යනවා. දුමක් වගේ නැති වෙලා යනවා. මේ තිබිච්ච දෙයක්වත් හොයාගන්න බැන්නේ. නමුත් අපි කියනවා ඒ කෙනා මැරෙනවා කියලා. අපි කියන ඒ කෙනා මැරලා උපදිනවා කියලා. අපි කියනවා එයා සමහරට දිව්‍ය ලෝකෙ වෙන්නේ නැති. සමහරට අපි කියනවා එයා සතර පාය වෙන්නේ නැති. මේ අපි කියන්නේ. මේවා දෘෂ්ටි. අපේ හිතේ තියෙනවා තදින් කායද අපි මරණම පෙදෙනවා මෙහෙම දිව්‍ය ලෝකයක් තියෙනවා මෙහෙම සතර පායක් තියෙනවා මේව මිනිස්සු අදාගත් සම්මුති මිසක් ඔබ ඔබ ළඟ සමහර විට ඔබගේ ගෙදර සුනකයා බල්ලා ඇති ඒ බල්ලගේ ලෝකේ තිරියන් ලෝකෙද ඒක තියෙන්නේ මෙතනද එතකොට මේ තිරියන් ලෝකෙද මිනිස්සුත් ඉන්නේ. නෑ එහෙනම් මේක මිනිස් ලෝකෙද? ඔබ ඉන්න තැන බල්ලා ඉන්නා නම් තිරියන් ලෝකෙත් මෙතනමයි මිනිස් ලෝකෙත් මෙතනමයි. මේ අපි හිතින් හදාගෙන මේක මිනිස් ලෝකය කියලා. අපි හිතින්ම කියනවා ඒක තිරියන් ලෝකය කියලා. හැබැයි ඒකත් මෙතනමයි. ඔක්කොම එක ලෝකෙද? අපි හිතින් මාගෙන ඉන්න දිව්‍ය ලෝකෙත් මේ වගේද? ඒකත් මවාගත් එකක්. ඇයි අපිට මනුස්ස ලෝකේ අල්ලන්න පුළුවන්ද? ඇයි අපිට තිරියන් ලෝකේ අල්ලන්න පුළුවන්ද? අපිට දිව්‍ය ලෝකේ අල්ලන්න පුළුවන්ද? සතර අපාය අල්ලන්න පුළුවන්ද? මේවා දෘෂ්ටි. සම්මුති ප්‍රඥප්ති අපිට බාහිර තියෙන්නේ කුමක්ද? ඒ තදගතිය කියනවාද තදගතියක් කියනවා නෑ. ඒ වර්ණය කියන ධර්ණයක් කියලා නැහැ. ඇත්තට මේ කතාවේ අපිට කිසිම දෙයක් භෞතිකව අපිට හම්බෙන්නේ නැහැ. අපේ සිතට දැනෙන්නේ විඥාණයට හැමදේම දැනෙන්නේ. තදගතිය කියලා කියන්නේ අපේ හිතමයි. තදගතිය තියෙන පොළවේද? ඔබ ඇවිදිනකොට බලන්න මේ තදගතිය ඉන්නේ කොහෙන්ද කියන්නේ? ඒ කියන්නේ පොළවෙන්ද? ඔය දැනෙන්නේ පොළවේ තියෙන තද ගතියද කකුලේ තියෙන තද ගතියද? නෑ කෙනෙකුට කියයි නෑ නෑ මේ පොළවේ නෙමෙයි මේ කකුලේ තමයි තද ගතිය තියෙන්නේ කියලා. තව කෙනෙක් කියයි නෑ නෑ මේ පොළවත් තදයි මේ පොළවේ තමයි තද ගතිය තියෙන්නේ කියලා. අතන ඇවිදිනකොට දැනෙනවත් තද ගතියක්. ඒක පොළවේ එකක්ද කකුලේ එකක්ද? ඒක පොළවටයි දෙත් නෑ කකුලටයි දෙත් නෑ. දැනීම දැනීමක් පමණයි දිත්තේ දිත්තමත් タン කියවාගේ දැකීම දැකීමක් පමණයි. මේකයි මායාව. මේ තදගතිය කියන්නේ සිත. හැබැයි ඒක කොතනටවත් පනවන්න බෑ. බාහිර පොළොවට පනවන්නත් බෑ. මේ කයත් බාහිරම තමයි. ඒක දැනෙන්නේ සිතට. ඒක දෘෂ්ටියක හිර වෙලා ඉන්න අපේ මේ සමාජයේ මේ සත්‍ය ධර්මයේ ස්පර්ශ කරන්න කොයිතරම් අපහසුයෙන්ද කටේ තියෙන්නේ ඇත්තටම ඔබ ධර්මය සහගන්න ඕනේ. සත්‍ය සොයන්න ඕනේ. සත්‍ය කිසිවක් නැති තැනයි තියෙන්නේ. හැම දෙයක්ම දෘෂ්ටියක්මයි. සිත අවබෝධ කරගත්තොත් සිතේ සත්‍ය දැක්කොත් මේ සිත ප්‍රතිබිම්බයක්. ගසත් ආලෝකයක් ගසස් නිසා හේව වැටෙන හේව නැල්ල පොළොවක් තිබ්බොත් පොළොව මට පතිත වෙනවා. ඒ ගසත් ආලෝකයක් නිසා හටගත්ත සෙවණැල්ල වගේ ප්‍රතිබිම්බයක් තමයි අපේ සිතේ හටගන්නේ. කණ්ණාඩියට වැටලා තියෙන ප්‍රතිබිම්බය වගේ. කණ්ණාඩියේ ඉන්නවද කපුටෝ? කණ්ණාඩියේ ඉන්නවද ඔය කියන දේවල් කණ්ණාඩියේ තියෙනවද? කණ්ණාඩිය කොහෙන්ද ගස්? කණ්ණාඩියේ හුදෙක් ඡායාවක් පමණයි. මෙන්න මේ වගේ ඡායාවක් තමයි අපේ ප්‍රසාද වලට ප්‍රසාදවත් වෙනවා කියන්නේ. මේ බිම්බේ මේ ප්‍රතිබිම්බේ තමා විසින් ඇදුවෙත් නැහැ. තව කෙනෙක් ඇදුවෙත් නැහැ. නයිදන් අත්ත කතම් බිම්බන් නයිදන් පර කතම් අග. හේතු නිසා හටගත්තා. හේතු නැතිවට නැතිලා යනවා. මෙන්න මේ අපි ඇසුරු කරන ප්‍රතිබිම්බේ තදංග පස්සපච්චය. මනස ඇසුරු කරන්නේ ස්පර්ශයෙන්. මනස සකස් වෙන්නේ. පෙරදාම අනුව අපිට මෙහෙම පෙන්වුවාට නමුත් මේක අපි ගල්පන්න ඕන ප්‍රායෝගිකව අපේ ජීවිතේ. සියල්ලම සබදාම් වගේ. මේ අල්ලගන්න ඇලෙන්න උපාදාන වෙන්න කිසිවක්ම නැහැ. සත්‍ය දකින්න කෙනාට කිසිවක් හම් වෙන්නේ නැහැ. සිතත් හම් වෙන්නේ නැහැ. ඔහු දකින්න සත්‍යම. සත්‍ය නම් කුමක්ද? සත්‍ය සමහර වෙලට තිත්තයි. නමුත් ඒ තිත්ත තමයි ඔබගේ අසනීප සුව කරන්නේ බෙහෙත සත්‍යමයි. අපි හදාගෙන ඉන්න සිතුවිලි වල කිසිවක්ම නැහැ. බාහිරත් අපි හිතන දේ මිසා බාහිර දෙයක් නැහැ. සිතන දේවල් සිතුවිලි බාහිරට අයිති නැහැ. මේ රූපේ ඔබ කතා කරන නම තියෙන කෙනා ඉන්නවද? මේ ශරීර කූඩුවේ දෙකේනා ඉන්නේ. රූපං අත්තතෝ සමනුප්පස්සති රූපවත්තං වාත්තතෝ සමනුප්පස්සති රූපස්මින් වාත්තාන සමනු අත නීවා රූපං සමනුප්පස්සති රූපේ මාත්මය කරගෙන ආත්මයම රූපේ කරගෙන රූපේ තුල තියෙනවා කියලා හිතාගෙන ආත්මය තුල රූපේ තියෙනවා කියලා හිතාගෙන ඒ කිසිවක්ම නැහැ මේ කතා මහා ශුන්්‍යතාවයට එන්නේ මේ සිත සිතින් මිදීමයි නිවන කියන්නේ නිවන් මාර්ගය ඒ සඳහා අප මේ සත්‍ය දැනගන්න ඕනේ. අවිද්‍යාව තුලයි සංඛාර හැදෙන්නේ. ඒ නිසයි විඥානය හැදෙන්නේ. සංඛාරපච්චය විඥාන විඥානපච්චය නාමරු. විඥානේ දැන ගැනීම තමයි සලායතන කියන්නේ. විඥානපච්චය නාම රූප නාම රූප ගැට ගැසීම බාහිර හැඩතලයට ශබ්දයකට ගැසීම. ඒ නිසා නාම රූපච්චය සලායතන සලායතන වෙනවා කියන්නේ ඒ ඇස ඇරලා බාහිර බලනකොට බාහිර ප්‍රසාදවත් වීම දැන ගැනීම මෙතන තියෙනවා චිත්ත නියාමයක් ඒක දැනගන්න කම්ම නියාම ඍතු නියාම බීජ නියාම චිත්ත නියාම නියාම ධර්ම පංච නියාම ධර්ම පහක් ගැන පංච නියාම ධර්ම බුදුන් වහන්සේ දේශනා කරනවා මේ සිත හැදෙන හැටි සිත මේ කයත් නෙමෙයි බාහිරත් නෙමෙයි සිත බාහිරට අයිතිත් නැහැ, කයට අයිතිත් නැහැ. හැබැයි ආලෝකයක් නැතුව පේන්නේ වගේ බාහිර නැතුව සිතකුත් නැහැ. සිත බාහිර දෙයක් දටගන්නේ පොතක් දටගන්නේ. එතනයි මෙතනයි අතර ඒ හටගත්ත මෙතනත් සිතක් නැත්තම් බාහිරත් සිතක් නැත්තම් සිත මේ අතර අන්තරීක්ෂයේ අන්තර්වික්ෂයේ එතනයි මෙතනයි අන්තරේ ඒ අතර විශ්වය සිත හටගන්නේ අපි එහෙම කිව්වට මේකේ තැනක් දෙයක් පනවන්න බෑ. හුදෙක් මේ කතාව වෙනස්ම ස්වභාවයක් ගන්නවා. කෙනෙක් දෙයක් නැති තැන ආත්මීය ස්වභාවයට අනාත්මීය ස්වභාවයට එනවා. මේ මොහොතේ සිතට එන අරමුණේ සත්‍ය දකිනා කියනකට එයා දකින්නේ යාගේ හිතම කියලා දැනගන්නේ. බාහිර දෙයක් නෙමෙයි. ඒතර ඒක නා බාහිරින් මිදෙනවා. ඒක නා සත්‍ය අවබෝධ කරගන්නවා. මේක නුවණින් දකින්න ඕනේ. ඒ සත්‍ය හැමෝම දැනගන්න ඕනේ. හැමෝම කතා කරන්න ඕනේ. අපි හංගගෙන හිටියා කියලා රහස් විදියට තද කරගෙන හිටියා කියලා පළක් නැහැ. කාටවත් එකෙන් පළක් නැහැ. මේව හුදෙක් දකින්න මේ සිත තමන්ගේ සිතම. බාහිර අපි හිතන දේ බාහිරටයි තියෙන්නේ. සත්‍ය දකින්න. සත්‍ය තුලින් ඔබ මෙලව සියල්ලම මායාවක් බව අවබෝධ කරගනිවි. සියල්ලෙන් මිදුණු තැන මහා සම්මා දිට්ඨියටපත් වේ. ඒ සම්මා දිට්ඨිය ආර්ය භූමියේ ආරෂ්ඨාංග මාර්ගය. සම්මා දිට්ඨි සම්මා වාච සම්මා කම්මන්ත සම්මා වායාම සම්මා ආජීව සම්මා සති සම්මා සමාධි ඉතින් මේ සම්මා දිට්ඨිය තමයි පෙරට කරගෙන තියෙන්නේ. සම්මා දිට්ඨිය කියන්නේ සත්‍ය දකින්න ඕනේ. කල්‍යාණ මිත්‍රෙක් ඕනේ. ඒ සත්‍ය දැනගන්න. එවිට තමන්ට සත්‍ය ලෝකේ සැබෑ වෙනවා. සම්මා දිට්ඨි. සම්මා කම්මන්ත ගේ කර්මාන්ත ආජීවයේ ජීවිකාව ව්‍යායාම සියල්ලම ඒ සියල්ලම මිදුණු තැනකයි තියෙන්නේ. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා ආජීව සම්මා සංකප්ප සම්මා වායාම සම්මා සති සම්මා සමාධි සම්මා සති සම්මා සමාධි මේ සිත එනේන අරමුණේ දැකීමම සත්‍ය දැකීමම සතියක් බවට පත් වෙනවා සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා කියන්නේ මේ කාරණාමයි. පංච ඉන්ද්‍රිය ධර්ම. පංච ඉන්ද්‍රිය ධර්ම සද්ධා කියන්නේ සත්‍ය දකිනවා, වීරිය කරනවා, සිතට හැම මොහොතම සත්‍ය පෙන්වන. සද්ධා වීරිය සතිය එක් දැකීම ඒ එන අනිමිත්ත සත්‍ය දකින විට ඒ අනිමිත්ත බවට පත් වෙනවා. අනිමිත්ත ශුන්්‍යත ඒ මහ ශුන්්‍යතාවයට පත් වෙනවා. අප්‍රණීත වෙනවා. ඒ චේතෝ විමුක්තියයි නිවන් මඟ. මේ මනාකොට නුවණින් දැකිය යුතු වෙනවා. මේ කාරණේ බැලු බැලමට කැමරුයි වගේ දැන්නට ඇත්තට මේ කාරණේ හරියට මෙනෙහි කරත් මේ පරම සත්‍යයක්. හේතුඵල ධම ගැන යමක් අපි කතා කරත් හේතුව නිසා හටගන්න ඵලයක් කොහොමද? හේතුව Taman සත්‍ය නොදැනීම. අවිද්‍යාව. ඵලය කුමක්ද? බාහිර දෙයක් හමු වීම. සමුදේ. සමුදේ බාහිර දෙයක් අටගත්තොත් ඒක දුකක්මයි. පොතක් අටගත්තොත් ඒ පොත දුකක්මයි. සැප දුක්ඛන් දුක දුක්ඛම් බුදුන් වහන්සේ දුකේ ප්‍රපද තමයි සැප දුක කියන්නේ. දෙකම දුකක්මයි. වේදනාවක්, විඳීමක්. ඉතින් මෙතන නුවණින් දකින්න ඕනේ හේතු කියන්නේ මේ අවිද්‍යාව නොදන්නකම ඵලය කියන්නේ බාහිරට ගිය සිත. හැබැයි බාහිරට නොගිය පජානාති ආවෝද කරගත්තොත් මේ විඥානේ දැන ගැනීම බාහිර නෙමෙයි මගේ හිතමයි කියලා. ඒ වේදනා සංඥා සංකාර විඳීම් හැදිරීම් දැන ගැනීම ඔස්සේ එන ස්කන්ධයනේ අපි ඒකට කියන්නේ. භාෂාව කොයි විදිහට තිබ්බත් පැහැදිලි කිරීම වැදගත් වන්නේ. නිවැරදිව පැහැදිලි කළ යුතුයි. මේ කාරණා හේතුඵල ධහම තුල කිසිවක් හම්බ වෙන්නේ මේ මොහොතේ හේතුව නිසා හටගත්ත ඵලේ ආලෝකය නිසා හටගත්ත ප්‍රතිබිම්බය ආලෝකය නැති විට නැති වෙලා යනවා. එතන කොහෙන්ද පුජ්‍යලයක් ආත්මයක් එහෙම දෙයක් නැහැ. ධර්මයේ අනාත්ම ඒකයි මේ අනිමිත්තයි මේ ධර්මයේ නිමිත්තක් පොතක් කියලා දෙයක්වත් හම්බ වෙන්නේ නැහැ. නිමිත්තක් හම්බ වෙන්නේ නැහැ. දරුවගේ දොර වතු පිටිය හැමදේම නිමිති. පොත නිමිත්තක්. මේ මගේ ඇඳුම ගවුම හැමදේම නිමිති. මේ රතු පාට ගවුම ලස්සන නිමිති. මෙතන නිමිත්තක් හම් වෙන්නේ සත්‍ය දකිනවා කියන්නේ සිතට එන අරමුණ ඒ අරමුණේ සත්‍ය පිහිටනවා. ඒ විදිහට මුලින් ව්‍යායාමකින් වීරය කළා. සද්ධා වීරය ඒ වීරය තුලින් එනේන සිත දකින්න ඕනේ. සද්ධා වීරය සතිය ඒක සත්‍ය දකින සතිය සමාධි සත්‍ය දකින සිත ඇතිවන සමාධිය. සියල්ලෙන් මිදුණු තැනයි ඒ සමාධිවත් සිත ලෝකෝත්තර භූමියේදී හමුවන්නේ. ඒ නුවණින් දකින්න ඕනේ මේ මහා නුවණට හසු වෙන මේ කාරණේ. මේ දකින්න තමයි අපි ප්‍රතිපදාවක් වෙනවෙ. බුදුන් වහන්සේ මේ දුක බාහිර දෙයක් හටගත්තොත් දුකක් එතකොට ඔබ දන්නවා සමුදේ දෙයක් හටගත්තොත් එතන සමුදය ආර්ය සත්‍ය. දෙයක් අටගත්තොත් ඒ දෙයට එක්ව ඇලෙනවා, ගැටෙනවා, තණ්හාව ඇති වෙනවා. බොහෝ අය ලිඛිත භාෂාවේ පොතපත කියවනකොට අමු වෙන්නේ සමුදය නිර්වචනය කියන්නේ තණ්හාව කියලා. නමුත් ඒ ඇලෙන ගැටෙන සිත ස්වභාවය තමයි තණ්හා කියන්නේ. නමුත් සමුදේ දෙයක් හටගත්තොත් ඒ දෙයට කොහොමවත් හරියනවා ගැටෙනවා. දෙයක් හට නොගැනීමට නම් සත්‍ය දකින්නම වෙනවා. සම්මා දිට්ඨිය තේන්නේ නැහැ. සද්ධා විහිරිය සති සමාධි ප්‍රඥා කියන පංච ඉන්ද්‍රිය ධර්ම බලධර්ම බවට පත් වෙනවා. තමන් මේ සත්‍ය දේ දකින ඒ සත්‍ය දකින්න මුලින් උත්සාහ කළ වීරයෙන් කරාට පසු ඒ සතිය බවට පත් වෙන සමාධිය බවට පත් වෙන ඒ තුළ ඒ යථාර්ථයක් බවට පත් වෙනවා. සත්‍ය දකින හැම දෙයකම සත්‍ය පේන ගන්නවා. අරමුණු කරන්නේ කුමක්ද අරමුණු වෙන්නේ? එහි සත්‍ය දකිනකොට ඒ බාහිරට යන්නේ නැහැ. බාහිරින් මිදෙන කෙනාට බාහිර දෙයක් පූජා කරන්න පින් කරන්නවත් හම්බ වෙන්නේ නැහැ. කර්මයක් පලවන්න බෑ. යම් වේදිත සංජානාති යම් සංජානතම් විතක්කේති යම් විතක්කේතම් ප්‍රජානාති. ඒ පරජානාති කියන්නේ සත්‍ය දකින එකයි. යම් විතක්කේති තං විජානාති කියන්නේ. ඒ දැන ගැනීම විඥානයේ බාහිරට විජානාති වෙලා. ඒ වුණොත් සසර දුකයි. සසර කියන්නේ මේ මොහොතේ ඇති වෙන සිත් පරම්පරාව. ඇති වෙනව නැති වෙනව. එයමයි සසර. ඉතින් දකින්න නුවණින් මේ කාරණේ. ප්‍රතිපදාව තියෙන්නේ වෙන මේ සඳහායි. අපි හිතමු මුකුත්ම දන්නේ නැති කෙනෙක් මුලින්ම මේ ප්‍රතිපදාව පිටව ගත යුතුයි. කුම කුමන ආකාරයකට මේ සිතේ සත්‍ය දකින්න පුරුදු කරන්නේ. අනේ කෙනා එනේන සිත අපි ඒකයි දකින්න ඕන කිව්වේ. සිත දකිමින් මිදෙන ගමනක් තමයි නිවන් මඟ කියන්නේ. ක්ෂණයක් ක්ෂණයක් පාසා සිතක් කිපිද නිරුද්ධ වෙනවා. හටගන්න සිත නිරුද්ධ වෙලා තව සිතක් හට ගන්නවා. ඒ සිතත් ඉපිද නිරුද්ධ වෙලා තව සිතක් හට ගන්නවා. මෙලෙස වේගයෙන් සිතේ සිත ඉපිද නිරුද්ධ වන ආකාරය දකිමින් ඒ දකින්න සිහිය පිටව ගන්න ඕනේ. සියෙන් දකින්න ඕනේ මේ දැන් තියෙන්නේ කුමන සිතක්ද කියලා. ඇති වෙන නැති වෙන සිද්ධියා බලා සිටින්න ඕනේ. ඒකට සිය නුවණ තියලා සිත ඒ වෙනුවෙන් ලෑස්ති කරන්න ඕනේ. මුලින් මුලින් ඔබ වීරයෙන් එනෙන් සිත් දකින්න ඕනේ. උත්සාහ කරන්න ඕනේ. ඒ තුලයි ඔබට මේ දුක ගෙන දෙන බාහිර තියෙන දේ සත්‍යත්‍ය කියන එක අවබෝධ කරගන්න හැකි වෙන්නේ. ඇති වෙන ඇති වෙන සිද්ධිය බලා සිටීම ප්‍රතිපදාවේ පළවෙනි අධීරයි. හට ගන්න හට ගන්න සෑම සිතක්ම සෑම සිතකටම සීයේ නුවණ පිහිටවන්න ඕනේ. ඒ සිත්වලට රිංගන්නේ නැතුව ඒ සිද්ධිය හොඳින් බලා සිටින්න ඕනේ. ඒ සිත ලෝභ සිතද, ද්වේෂ සිතද, මෝහ සිතද එහෙම සිතුවිලි වලට රිංගන්නේ යන්නේ නැහැ බලන්න. සිතට සීය පිහිටනවා පමණයි. සීයෙන් සිත දිහා බලා සිටිනවා. මුලින් ප්‍රතිපදාව වියුත්තේ සිත දැකීමමයි. බාහිරින් සිටින කෙනෙක් ඔබ දිහා බලා සිටිනවා කියලා අර එහෙම ඔබ හිතන උපමාවකට අන්න ඒ වගේ සිද්ධියක්. ඔබේ සිතට එන ආ මට දැන් කේන්ති කියලා ඉන්නේ. මෙවැනි සිතක් ඔබට පහළුණ බව ඔබ දැනගන්න සීයේ. මේක රෝසමල. ඒ කියන්නේ සිත. රෝසමල කියලා දෙයක් බාහිර නෑ කියලා දකින්නේ ඔබේ යථාභූත ඥානේ සද්ධා වීර්ය කරන්නේ ඒකට. සති සමාධි ඒක තුළ තමයි ඇති වෙන සමාධි සත්‍ය දකින්න තැන. ශුන්්‍යත අනිමිත්ත අප්‍රණිත චේතෝ විමුක්තියයි ඔබට හමුවන්නේ. බුදුන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කරනකොට ධම්මචක්කපවත්තන සූත්‍රයේ ලෝකෙට හෙළි කරන පළවෙනි සූත්‍රය තුළ මනාකොට පෙන්නනවා මේ දුක හටගන්නේ සමුදේ දුක හටග දුක හටගන්න හේතුව නොදන්නකම අවිද්‍යාව. ඒ නිසා අවිද්‍යාපච්චය සංඛාර හටගත්ත බාහිරින් දෙයක්. ඒ දේ සමුදේ දෙයක් හටගත්තොත් ඒ දේ නිසාම ඇලෙන්න ගැටෙන දුකක් ඇති වෙන්නේ. මේ සත්‍ය දකින්න තැන තමයි අතරම් ප්‍රතිපදාව තියෙන්නේ. දුක්ඛාර සත්‍ය, දුක්ඛ සමුදය ආර සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර සත්‍ය. ඒ ප්‍රතිපදාව තමන් විසින්මයි සකස් කරගත යුත්තේ. තමන්ගේ සිතෙන් මිදීම සඳහා. සිතින් මිදෙන මග නිවන් මග කියලා අපි කිව්වේ නිසායි. අනේ කෙනා සිතේ සත්‍ය දකින්න එකයි ප්‍රතිපදාව වියත්තේ. ඒ සත්‍ය දකින්න කෙනා සිතේ මිදෙනවා. බාහිරින් මිදෙනවා. ඒ කෙනා ඇත්තටම විකසයෙන් ඉන්නේ. අලීම් ගැටීම් නැගින්නේ නෑ. බුදුන් වහන්සේ ගින්නකට තමයි ඇත්තටම මේ නිවන් මඟ උපමා කරන්නේ. දරක් තියෙනවා තිරක් තියෙනවා දරක් තියෙනවා නම් ගින්න දැල් වෙනවා. මහණෙනි දරක් තිබේ නම් වියලි ගොමක් තිබේ නම් වියලි පිදුරුත් තිබේ නම් ඒ ගින්න දැල් වෙනවා. මේ වගේ හේතු ඇති තාක් ඵලය තියෙනවා. හේතුව නැති වෙනකොටයි ඵලය නැති වෙන්නේ. ඒ හේතුඵල ධම බාහිරින් හොයන්න බෑ. ඒ හේතුඵල ධම අපේ සිතේ සමුප්පන්න වෙන හැටි පටිච්ච සමුප්පාද සිද්ධ වෙන හැටි මේ සිතට අපි ජීව අපි ආත්මීය හැඟීම ඇති වෙලා තියෙන්නේ මෙතනයි මේ සත්‍ය දකිනකොට එක මොහොතෙන් මේක හිතලා දකින්න කියලා අපි හිතුවට ඒක දැනුමක් විතරයි එදිනෙදා ප්‍රායෝගිකව තමන්ගේ ප්‍රතිපදාව සකස් කරගත්තොත් ඒ ප්‍රතිපදාව තුළ තමන්ට එක යථාර්ථයක් වෙනවා එහෙම වුණොත් තමයි සිතින් මිදීම නිරෝධයක් වෙන්නේ එහෙම වුණොත් ආශ්‍රව කෙලෙස් ඡය වෙනවා. සත්‍ය දකින හිතට බාහිරට ඇලෙන්නේ ගැටෙන්නේ නැති සිත කර්මයක් කොතනින් පනවන්නද? මෙන්න මේ සත්‍ය දකින්න ඕනේ. ඒ සත්‍ය දැකීම ඊටම වැදගත්. අපි මේ කතා කරේ නිවන් මඟ. නිවන් දකින ප්‍රතිපදාව ගැන. ඉතින් පුංචි සීකිරීමක් තමයි අපි ඔබට කරේ. ඔබත් මේ කාරණා තව ටිකක් සීයෙන් වලින් දකින්න ඕනේ. ඉතින් ප්‍රතිපදා පළවෙනි අධීර සිත දැකීම තමයි. ඔබ ඔබ ඔබේ සිත නුවණින් සිහියෙන් දකින්න උත්සාහ කරොත් ඔබ මේ නිවන් මඟ ගමන් කරන කෙනෙක්. අපි හිතමු ඔබට කේන්ති ගිහිල්ලා එහෙම නැත්නම් අපි හිතමු ඔබට කවුරු හරි බනිනවා කියලා. අපි හිතමු ඔබට කවුරු හරි හොඳ කියනවා කියලා. අපි හිතමු ඔබ සතුටින් කියලා මේ කොහොම සිතක් වුණත්. ඒ ඒ මොහොතේ ඔබේ සිත දිහා සියනවන පිටවන්න ඕනේ. සිත දැකීම ඊටාම වැදගත්. ඔබේ සිත ඔබට පේන එකයි වැදගත්. ඔබේ සිත ඔබ දකින එකයි ඇත්තටම මේ සිහිය පවත්වනවා කියුවේ අපි ප්‍රතිපදා අපි පළවෙනි අධ්‍යයනයේ මේ විදිහට සිත දකින්න කියලා කතා කරන්නේ. නමුත් අපි දෙවෙනි අධ්‍යයනයේදී ඒ එන අරමුණේ සත්‍ය දකින්න උත්සාහ කරන්නේ. හැබැයි මේ සිත මේ මේ තාක් අපි සිත කියන කියන ඒ විදිහටනේ හැම දෙයක්ම කරන්නේ සිතේ වහලෙක් වගේනේ. සිත වෙනයි සිහිය වෙනයි කියලා හැබැයි ඔබට මෙහෙම දකිනකොට සිත සිත සිහිය පවත්වනකොට ඔබට දැනේ. සිත වෙනයි සිහිය වෙනයි කියලා තේරුනේ සිතමයි මම ඔබට තේරුනේ සිතමයි මම කියලා. ඔබ හිතුවේ සිතමයි තමන් කියලා. නමුත් මෙහෙම සිත සිහිය පවත්වුවොත් ඔබට දැනේ සිත වෙනයි සිහිය වෙනයි කියලා. ඔබට නොතේරුණාට මෙතන ගැඹුරු විදර්ශනා භාවනාවක් තියෙනවා. සිත වෙනයි සිහිය වෙනයි. ඔබට මලක් පේනවා. ඒ සිත දකින්න. මල දකින හිත දැන් පොත දිහා බලනවා. ඒ සිත දකින්න. පොත දකින හිත දැන් බිත්තිය දිහා බලනවා. ඒ සිත දකින්න. බිත්තිය දක්වපු හිත දැන් පුටුව දිහා බලනවා. ඒ සිත දකින්න. පුටුව දැකපු හිත දැන් බිම බලනවා. ඒ සිත දකින්න. දැන් ශබ්ද සිතක් ඇති වෙනවා. ඒ හිත දකින්න. දැන් කපුටේ කෑ ගහනවා ඇහෙනවා. ඒ හිත දකින්න. දැන් හුළඟ අතුසෙල වෙනවා ඇහෙනවා. ඒ හිත දකින්න. දැන් සුවඳක් දැනෙනවා. ඒ සිත දකින්න. ඒ වගේම මෙන්න මේ විදිහට ඔබට එන සෑම සිතක්ම දකින්න ඕනේ. ඔබ කෑම කනකොට රස දැනෙනකොට ඒ සිතක් දකින්න. ඔබේ ඇහැට ඇඟට රස්නි දැනෙනකොට සීතල දැනෙනකොට ඒ හිතක් දකින්න ඕනේ. ඒ වගේම ඔබට පරණ දෙයක් මතක් වෙනකොට ඒ හිතක් දකින්න. අනාගත කාරණයක් සිහි කරනවා නම් ඒ හිතක් දකින්න. මේ විදිහට ඇස කන දිව නාසය කය මන කියන මෙන්න මේ ආයතන හය හරහා එන අරමුණු සිහියෙන් නොනින් දකින්න ඕනේ. ඒ දකින්න සිහිය පවත්වන්න ඕනේ. සිත දිහා බලා සිටින සිහියක් නොවනත් ඊටාම වැදගත්. මෙලෙස සිත දකින්න විට මුළු මුලින් මුලින් සිත දකින්න එක ටිකක් අපහසු වෙයි. නමුත් ඔබ ඒක පුරුදු කරන්න ඕනි. ඒ නිසයි ප්‍රතිපදාව වැදගත් වන්නේ. සිතට සිහිය නැතුව කටයුතු සිදු වෙනවා. එක සිතක් දකින විට සිත් 10ක් ගිහිල් ඉවරයි. සිත වේගයෙන් හටගෙන නිරුද්ධ වෙනවා. සිත හඳුනා ගන්න කාලයක් ඉතුරු වෙන්නේ නැහැ. ඇත්ත ඒකයි. නමුත් වැටි වැටි නැගිටින පුංචි දරුවෙක් වගේ මතක් වුණු මතක් වුණු වෙලාවටවත් මේ සිත දකින්න උත්සාහ කරන්න ඕනි. මුලින් මුලින් මේ කාරණා සිද්ධ වෙන්නේ එහෙමයි. මේ බැලු බැලමට පහසු වගේ දැනුණට මේක ටිකක් අසීරුයි. හිත විසිරෙනවා. හැම මොහොතෙම පිට යනවා. ඔබ වීරයෙන් තමයි මුලින් මේ කටයුත්ත කරන්නේ. හිත විසිරෙන ස්වභාවයේ සාමාන්‍ය දෙයක්. මේකත් හරියට අර ගලන ගඟ දිහා බලා සිටනවා වගේ. සිත ගලනවා. සිහියෙන් නුවණින් ඒ සිත් දිහා බලා සිටනවා. සිත් ඇති වෙනවා නැති වෙනවා. ඒ දිහා බලා සිටිනවා. වැස්ස වහිනවා ගඟ ගලනවා අවුව පායනවා සුළඟ හමනවා සිතුවිලිත් ගලනවා ගලන ගඟක් නැහැ අතට අහුවෙන්නේ වතුර ටිකක් වහින වැස්සක් නැහැ අතට අහුවෙන්නේ වතුර ටිකක්. පායන පායන අවුවක් නැහැ. අතට අහුවෙන්නේ රස්නයක්, දැනෙන්නේ රස්නයක්. හමන සුළඟක් නැහැ, දැනෙන්නේ තද ගැටයක් ඇඟට. සිතුවිලි සසරක් නැහැ. මේ මායාව දකින්න නුවණින් සිතත් මායාවක්මයි මේ සියලුම මායාවන් සම්මුති ප්‍රඥප්ති තියෙන්නේ හැඟීම අපිට ඇති කරනවා හැඟීම්. අතර මෙහෙම තියෙන දෙයක් නෑ. මේ මොහොතේ හේතු නිසා අටගෙන නැති වෙනවා. සීතල කොහෙද තියෙන්නේ? උණුසුම කොහෙද තියෙන්නේ? තද ගතිය කොහෙද තියෙන්නේ? සියුමෙලි බව කොහෙද තියෙන්නේ? ඒ පටවි තද ගතිය, උණුසුම, සීතල මේ කියන ඒවා අපේම සිතුවිලිමයි. නමුත් මේක ඊටාම ගැඹුරුයි. ප්‍රතිපදා පළවෙනි අධියර දැන් පැහැදිලි සිත දැකීම. පමණයි. සිත වෙනයි, සිත දකින්න සිය වෙනයි කියලා. මෙතනදී ඔබටම සිතේ ස්වභාව දෙකක් දැනෙන්න ලැබෙනවා. හරියට දෙන්නෙක් වගේ හැඟීමක් ඔබට ඇති වෙනවා. එහෙම නේද? මම වෙනයි සිහිය වෙනයි කියලා නේද දැනෙන්නේ. අන්නේ නුවණින් දැකීම ඉතාම වැදගත්. මම වෙනයි සිහිය වෙනයි විඥානය වෙනයි විඥානය දකින්න ප්‍රඥා වෙනයි. මෙන්න මේ දැකීම ඇති විය යුතුමයි. සිතෙන් මිදෙන්න නම් සිත හැදෙන හැටි දැනගත යුතුමයි. ප්‍රතිපදාව දෙවනි අධීර. ඊටම වැදගත්. ප්‍රතිපදාව තුලයි ප්‍රතිපදාව තුලින් තමයි සිතේ සත්‍ය ස්වභාවය දැකිය හැකිවන්නේ. ඒ නිසාම ප්‍රතිපදාව ඊටම වැදගත් වෙනවා. ප්‍රතිපදාව දෙවෙනි අධීරයේදී ඔබ සිත දැකීම අනිවාර්යයි. පළවෙනි අධ්‍යයර අතහැරලා දෙවෙනි අධ්‍යයට යන්න බෑ. මේ අධ්‍යයර වලට වෙන් කරාට මේ එකම සිතේ කතාවක් කියන්නේ. නමුත් ඒක දැකීමේ පාසුව සඳහා අපි මෙහෙම වෙන් කරලා පෙන්නන්නේ. නමුත් සිත දකින්න ඕනනේ. සිතට සත්‍ය දකින්න. නමුත් ප්‍රතිපදා දෙවෙනි අධ්‍යයර සිතේ සත්‍ය දැකීම කියලා අපි කියවා. සිත දකින ආකාරයේ ගැඹුරින් ගැඹුරට යනවා. ඒ අනුව ප්‍රතිපදාව අධ්‍යයර වලට වෙන් කරලා තියෙන්නේ. අපිමයි එහෙම සරලව ඔබට පෙන්වන්න ඕන නිසා එහෙම කරේ. අධීර වලට වෙන් කරලා අර කමටහන් මාරු කරනවා වගේ මුලින් අර සිහිය පවත්වපු හිත දැකපු හිත දැකපු ආකාරය තවත් ටිකක් විනිවිද දකින ආකාරයට ගැඹුරුන් දකින ආකාරයට දැකීමයි ප්‍රතිපදා දෙවෙනි අදිය. එකවර සියල්ලම ගලප ගන්න නවක යෝගාවචරයෙකුට බෑ. ඒ නිසා මේ නිසා අපි හිතුවා සරලව වෙන් කරලා පෙන්නන්න. මේ කමට අහන්න වගේ තමයි. අපි ටිකක් අස්සේ දකින්න ඕනි. ඒක පුරුදු වෙන්න ඕනි. දර සිත පේන්න ගන්නවා. දර ඊට පස්සේ එන සිත සත්‍ය දකින්න ඕනි. සිතේ සත්‍ය ස්වභාවයයි හැබැයි මෙතනදී වැදගත් වෙන්නේ. අතරම කිව්වොත් ප්‍රතිපදාව කියලා එහෙම වෙන් කරන්නේ නැතුව අපි මේවා එකටම දකිනවා නම් තමයි හොඳ. මේ සිත දැකිය සිතේ සත්‍ය දකිනවා කියන කාරණාවට આવත් හරි. මේ විදිහට අපි ලියලා බලන්නේ සිත හොඳින් මනාකොට දකින්න උත්සාහ කරන එකින් එක ලියලිය අර නූල් බෝලයක් නූල හිමින් හිමින් ලියා ගන්නවා වගේ සිත දකින්න උත්සාහ කරන සිතෙන් සත්‍ය දකින්න උත්සාහ කරන. අතර මේම දකිනකොට සිත කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. සිත කියලා දෙයක් නැති බවයි වැටහෙන්නේ අපට. නමුත් මේක එහෙම එක කිව්වා කියලා එකපාරටම කෙනෙකුට ප්‍රත්‍යක්ෂ වෙන්නේ තේරෙන්නේ අපිට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනි මේ සිත මායාවක් බව ඒ සිත කියලා දෙයක් නැති බව. එවිටයි ඔබ සම්මා දිට්ඨියට වැටෙන්නේ. පැමිණෙන්නේ ආරි භූමියට. සිත තියෙන තාක් ආත්මයේ ආත්මීය හැඟීමක් තියෙනවා. ඔබ ප්‍රතිපදාවේ මේ දක්වා රැකපු ප්‍රතිපදාව සිත දකින එක ඒ සිත දිහා බලා සිටපු ආකාරය ඒ ප්‍රතිපදා දෙවෙනි අධීරයේදී ඒ එන සිතේ සත්‍ය දකින තැන ඒ සිතට සත්‍ය පෙන්වන තැන මෙතනදී සත්‍ය ඥානය වැදගත් වෙනවා සත්‍ය කියන්නේ කොහොමද කියලා දැනගන්න එක. ඇත්තටම මේ මේ සිතේ සත්‍ය සත්‍ය ඥානෙ දර්ශන සමපත්තිය කිව්වත් හරියි. අතර මේ සිත හටගත්ත තැන මේ මොහොතේම හටකේ නිරුද්ධ වෙන පවතින සිතක් නැහැ. අන්නේ සිතට සත්‍ය පෙන්වන්න ඕනේ. කොමද්ද මේ සිත සත්‍ය කියලා දකීමයි. දෙවෙනි අදිය. ඒ සඳහා හටගන්න සිත හටගත් තැනම දැකීම ඒ මොහොතේම දැකීම ඉතාම වැදගත්. මෙතනදි සිතේ සත්‍ය ඔබ දකිනම් පමණයි ඔබට එන සිතට පෙන්විය හැකි වන්නේ සත්‍යය. සිතේ සත්‍ය කුමක්ද? සත්‍ය ඥානය. එහෙම නැත්නම් දර්ශනය. මෙන්න මෙතනදී සත්‍ය ඥානය ඇති උටයි කෘත්‍ය ඥානය බුදුන් වහන්සේ පනවේ. කෘත්‍ය ඥානය ඇති උටයි කෘතඥානය. ඒ පංච විදානිසංශ හිමිවන්නේ. ඵලසිත ඵලයක් හමුවන්නේ. ඒ කෘත්‍ය ප්‍රතිපදාව තුළයි. අපි ගත්තොත් මේ පොත කියන කාරණාව පොත කියන ඒ ප්‍රඥප්ති සම්මුතිය අපි මේ සත්‍ය ඥානය බොහොම සරල පොඩ්ඩක් අපි ඉදිරිපත් කරන්න බලන්න. පොත කියන ප්‍රඥප්ති සම්මුති නාමයේ එන්නේ පෙර මතකේ. ඇහැට ආවේ හැඩතලයක්. ඒ හැඩතලේ තිබුණේ නෑ පොත්. පොත කිව්වේ නෑ මම පොත කියලා. ඇහැට ආවේ වර්ණ ටිකක්. අතර දැනෙන තද ගතියක්. නාසයට ආවේ ගන්ධයක්. දිවට දැනුනේ රසක්. දැන් කොතනද පොතක්? පොතක් තිබුණේ ආයතන පහටම මේ පොත හැබැයි හමු වෙලා නැහැ. ඒ ආයතන වලින් ලැබුණු නිමිත්ත පෙර මතකයට ගලපලා පෙර සංඥා වලට ගලපලා ඒ මනෝවිඤ්ඤාණය දැන ගැනීම ඇති වෙන තැන ස්කන්ධය පනවන්නේ වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියලා. ඒ හරහා දැන ගැනීම සිද්ධ වෙන්නේ. එයත් ඔබේ අවබෝධය සඳහා ස්කන්ධ කියලා පනවන්නේ. ඒ අනුව විඥානය දැන ගැනීම පෙරමතකයේ අනුවයි සිද්ධ වෙන්නේ. ඇත්තරම අපි හැම සිතක්ම මේ මොහොතේ ගත කරන්නේ අතීතයක්මයි. පොත කියන සංඥාවට ඇතර බාහිරෙන් පොතක් හම් වෙන්නේ නැත්නම් බාහිරට ගැට ගැහෙන්නේ නැත්නම් දැන් පොත කියලා තිබුණද නැහැ. ස්පර්ශයෙන් ආවේ ප්‍රතිබිම්බයක්, කැඩතලයක්. අසත් රූපයත් නිසා හටගත් දැන ගැනීම. තින සංගතිපස්සෝ. පසපච්ච වේදනා. යම් වේදිත සංජානති සංජානතා විතක්කේත. යම් විතක්කේතම් ප්‍රඥානාත් සත්‍ය දකීම. අපි සත්‍ය දකින්නේ පේනව නෙමෙයි හිතනවා කියලා. අපි හිතන දේ බාහිර තියනවා කියලා අපි අපි හිතන බවයි සත්‍යය.